සිංහල වෙදකම පිළිබඳව නිෂ්පාදනය කළ තුන්පත් රටා වැඩසටහන අද ඔබේ ශ්‍රවණය. තුන්පත් රටා නිර්මාණයකට ඉදිරිපත් කරන්නේ ජේ.බී. දිසානායක පන්සලත් ගුරු ගෙදරත් වගේම ගමේ තවත් වැදගත් තැනක් තමයි වෙද ගෙදර. වෙදරාළ. එහෙම නැත්නම් වෙදරාළහාමි. එහෙමත් නැත්නම් වෙද මහත්තයා ඉන්න ගෙදරටයි වෙද ගෙදර කියලා කියන්නේ. ගමේ වෙදකම පාරම්පරික වෙදකමක්. පියාගෙන් පුතාට උරුමන දෙයක්. ගමේ පන්සලේ හාමුදුරුවන්ට වගේම ගෞරවයක් ගමේ වෙද මහත්තයාටත් තියෙනවා. අලුත් අවුරුද්දේ ඉසතෙල් ගාන දාට ගමේ මිනිස්සු යන්නේ එක්කෝ පන්සලේ නායක හාමුදුරුව ළඟට එහෙම නැත්නම් වෙද මහත්තයා ළඟට ගමේ හාමුදුරුව මිනිසුන්ගේ සිත පිළිබඳ ප්‍රශ්නවලට පිළියම් කරන අතර වෙද මහත්තයා මිනිසුන්ගේ කය පිළිබඳ ප්‍රශ්නවලට පිළියම් කරනවා නැත්නම් වෙදකම් කරනවා වෙදකම කොයිතරම් උසස් කටයුත්තක්ද කියනවා නම් සමහර විට හාමුදුරුවොත් වෙදකම් කළා රජුරුවොත් වෙදකම් කළා අන්න ඒ සිංහල වෙදකම ගැනයි අද අපේ තුම්පත් රට. මේ ගැන කතා බහ කරගන්න අද මට එක් වෙන්නේ තිලක් නවරත්න මහතා. සිංහල ගැමියා ලොකුම වෙද මහත්තයා හැටියට සැලකන්නේ බුදුහාමුදුරන්ට වෙදකම් කරපු ජීවක කියන වෙද මහත්තයා. ජීවක වෙද මහත්තයා බුදුන්ට වෙදකම් කළ වෛද්‍යවරයෙක්. මොවුන් කළ වෙදකම් අතර බොහෝම අපට අදත් අගය කරන්නට පුළුවන් සියුණු වේදකමක් තිබිලා තියෙනවා. සියුම් වේදකමක්. ඒ මලක් සිමින්නට දීලා කළ වේදකමක්. බුදුන් වහන්සේගේ සමයේ උන්වහන්සේට විරේකයක් වුණා වූ වෙලාවකදී ජීවක වෛද්‍යවරයා මහ නිර්මල් තුනක් අරගෙන උන් හමුවට ගිහිල්ලා තියෙනවා. එක මලක් දීලා ජීවක වෛද්‍යවරයා කියා තිබෙන්නේ මේ මල ඔබ ආග්‍රහණය කළාට පස්සේ ඔබේ උග්‍ර දෝෂ සියල්ලක් පලා යනවා ඔබට දසවරක් විරේක වෙනවා ඊළඟ මල වුන් පිළිගන්නවලා කියලා තියෙනවා මේ මල ආග්‍රහණය කළොත් ඔබේ මධ්‍ය දෝෂ සියල්ල පලා යනවා ඔබට යලිත් දහවරක් විරේක වෙනවා ඊළඟට ජීවක වෛද්‍යවරයා තුන්වෙනි මලක් දීලා උන්ට කියලා තියෙනවා බුදුන් වහන්සේට මේ මල ආග්‍රහණය කිරීමෙන් ඔබේ සියුම් දෝෂ සියල්ල සමනය වෙනවා තවත් දහවරක් ඔබට විරේක වෙනවයි කියලා. මේ වගේ එදා ඉඳන් අද දක්වා ඊටාම සියුම් විදිහේ වෙද පිළිවෙත් පැවතගෙන එනවා. ඒවා බොහොම පුංචි සුළු වෙදකම්. ඒවට හුඟක් ද්‍රව්‍ය යෝග පාවිච්චි කරලා නැහැ. ඇත්තටම අපිට හිතන්නට පුළුවන් ඒ කාලේ ඊතරම් දැන්ට අවුරුදු 2500කට ඉස්සෙල්ලා ඊතරම් දියුණු තත්වයක ආයුර්වේදය පැවතුණා නම් ඊට පස්සේ ඊට වඩා දියුණු තත්ත්වයක් තියෙනට ඕන කියලා. සිංහල රාජවංශයේ සිටිය දක්ෂ වෙද මහත්තුරු ඒ කෙනෙක් තමයි බුද්ධදාස රජුරෝ. බුද්ධදාස රජුරෝ වෙද මහත්තයෙක් විදිහට විශේෂයෙන්ම ශල්්‍ය වෛද්‍යවරයෙක් විදිහට බොහොම ප්‍රසිද්ධයි. අපට ඒ පිළිබඳව අපේ ඉහළ ඉතිහාස ග්‍රන්ථය වෙන මහා වංශයෙන් ගොඩාක් තොරතුරු දැනගන්නට පුළුවන්. බුද්ධදාස රජුරෝ ඔවුන්ගේ සල්්‍ය ආයුධ සත්කම් ආයුධ ඉන තබාගෙන තනින් තන ඇවිදලා වෙදකම් කළ අයෙක් බවයි අපට දැනගන්න තියෙන්නේ. ඇත්තටම ඔවුන්ගේ කාලේ ගම් 10කට එක වෛද්‍යවරයෙක් බැගින් පත් කරලා තියෙනවා. ඔවුන් කරන ලද සත්කම් ණයකුගේ ගෙඩියක් පිළිබඳව කරන ලද සත්කම් අපේ කටවහරේ හැම කෙක් අතරම තියෙනවා. උන්ට දැක් ගන්නට ලැබිලා තියෙනවා නාගේ ගෙඩියක් හැදිලා බොහොම වේදනාවෙන් මිරිකමින් ඉන්නවා. ඔවුන් ඒ අවස්ථාවේදී ඒ නාගයා කෙරේ කරුණාවෙන් තමාගේ සත්කම ආවුද ගෙන්වලා මේ සත්කම කරලා තියෙනවා. ජනවහර එන විදිහට මේ නයා සත්කම කරන අවස්ථාවේදී ඔවුන්ගේ විස වේගය ඒයි සිතාගෙන තුඹසතුරට හිස දමාගෙන ඉඳලා තියෙන්නේ. මේ සත්‍යම කලයින් පස්සේ රජුරවන්ට තෑගි විසින් වටිනා නාගමාණික්ක දුන්නයි කියලා ජනවහර එනවා. බුදුදාස රජුගේ කාලේ බුද්ධාස රජුගේ එක් සතුරෙක් බොහොම දරුණු කුෂ්ඨ රෝගයක් වෙන්නලා තියෙනවා. මේ අවස්ථාවේදී බුදුදාස රජුරෝ ඔවුන් කෙරේ තද අනුකම්පාවෙන් සතුරා මිතුරා කියා නැතුව ඔවුන්ට රාජදූතෙක් යවලා රාජදූතයා මෙහෙवला තියෙන්නේ රජිත විරුද්ධව කුමන්ත්‍රණයක් කරන බසක් ගිවිසුමක් ඔවුන් සමග ඇති කරගන්නට. ඉතින් මේ මේ කුමන්ත්‍රණය පිළිබඳව කතාව නිසා ඔවුන් බොහෝ පැහැදිලා රාජදූතයා තම සමතකම් ඇති කරගෙන තියෙනවා. මේ සමතකම තුලින් බුදුදහස් රජුරෝ මොනෑම් පිළිවෙලකින් හෝ මේ රෝගියාව සුවපත් කරන්නට ඉඩ ලබා ගත්තා. ඉඩ ලබා ගත්තට පස්සේ ඇත්තටම බුදුදහස් රජුරොත් එක්ක මෙයක් හිතවත් වෙලා තියෙනවා මේ හතුරා. ඒ වගේම බුද්ධාස රජුරුවන්ගේ කාලේ බුදුදාස රජුරුවන්ගේ රටේ එක පුද්ගලයෙක්ගේ නාසයෙන් මැඩි විතරයක් හිතට ගියාය කියන කතාවක් වහරි පවතිනවා. මේ මැඩි විතර ගියන් පස්සේ ඒ මිනිස්යාගේ හිස ඇතුළත එක්කෝ ඒක ඇත්තටම මැඩි බිජුවක් වැඩෙනවා. මේක වැඩිම නිසා මහත් කරදරයකටපත් වුණා. පත්වීමේදී බුදුදාස රජුලන්ට පුළුවන් වෙලා තියෙනවා හිස පලා මේ අර්බුදය ඉවත් කරලා දාන්න. මේ වෙදකමත් මේ රෝගියාගේ හිස යලි බද්ධ කිරීම පිළිබඳව වෙදකමත් මහා වංශයේ කදිමට සඳහන් වෙනවා. ඒ වගේම එක පුද්ගලයෙකුට දියබරණ විජුවක් කියලා. දියබරි විජුවක් ගිලිලා බඩ තුල දියබරියක් හැට ගැවුනා කියන කතාවකුත් සඳහන් වෙනවා. ඇත්ත නැත්ත කොහොම වුණත් ඒ අවස්ථාවේදීත් ඔවුන් ප්‍රඥා ගෝචරව ක්‍රියා කර බව පෙන්වන්නට අපේ ඉතිහාසය පෙන්වනවා පිලිස්සු මස් කැබැල්ල කුඩා හූයකින් බැදලා මේ පුද්ගලයාට ගිලිනට සලස්වලා තියෙනවා. දියබරණය මේ මස් කැබැල්ල දැහැ ගැනීමෙන් පස්සේ මොවුන්ට හූයෙන් අද ගන්නට පුළුවන්. එවැනි ස්ථානෝචිතව කළ වෙදකම් ගැන බුද්ධාස රජුරුවන්ගේ කාලේ සඳහන් වෙනවා. සමහර සිංහල රජවරු තමාම වෙදකම් කළේ නැතත් හොඳින් වෙදකම් කිරීමට අවශ්‍ය දේවල් සපයලා දුන්නා. අදගොළු බිහිරණට, වික්ෂු සංඝයාට ඖෂධශාලා විශේෂයෙන්ම රෝගීන්ට දෙන ගිලන් බත්හල්, තිඹිරිගෙවල් මේ වගේ දේවල් පිටවල තියෙනවා. දුටු ගැමුණු රජුරෝ විසින් ස්ථාන 18ක ගිලන්පත් හලුත් බෙහෙත්ශාලාවක් පිහිටවලා තිබෙනවා ලජ්ජිතිස්ස ගේ කාලේ ස්වාමීන් වහන්සේලා එදා වෙදකම් කළ බව අපට ඉතිහාසය දැනගන්නට පුළුවන් ඒ ස්වාමින් වහන්සේලා කළ වෙදකම් වලදී ඔවුන් වෙදකම් කරලා තියෙන්නේ ඔවුන්ගේ ඇවැත් නොමිදෙන පරිදි. ඒකට කදිම උදාහරණයක් ඒ සමයෙන් අපට ලැබෙනවා. ඒ කාලෙදී වෙදකම හොඳින් දැනගෙන හිටපු මහා පද්ම කියලා හිමි කෙනෙක්. ගෙන් බෙහෙත් දැනගන්නට පැමිණ තියෙනවා ඒ කාලේ රජුරුවන්ගේ දේවිය. ඒ වුණත් රජුරුවන්ගේ දේවියට වුණත් තමන්ගේ පැවැත්ම බිඳ ගන්නට ස්වාමින් වහන්සේ කැමතිලා තිබිලා නැහැ. ඒ නිසා උන්වහන්සේ තැන්ට සුසු නුවණින් ක්‍රියා කරලා තවත් ස්වාමින් වහන්සේ කෙනෙක් එක්ක සාකච්ඡා කරලා තියෙනවා මේ රෝගයත් රෝගයට පිළියම් විදියක් ගැන. මේ පිළියම තකන්දුන් කාන්තාවක් විසින් ඒ පිළියම දෙවියට කරලා සුවපත් වුණු බව මහවංශයෙන් අපිට හෙළි වෙනවා. ඒ වගේ බුද්ධදස්ස රජුගේ කාලේ චිත්තයෙන් 10න් එකක් චිත්තයෙන් 10න් එකක් විදුනට දෙන්නට කියලා නියමයක් ඔවුන්ගේ රජයේ තිබිලා තියෙනවා. ඔහුගේ පුතුන් පළවෙනි උපතිස්ස මහානාම වගේ අය ගිලන්හල් තිඹිරිගෙවල් අංග විකලායට ශාලා කරලා තියෙනවා. රුහුණේ අක්බෝ රජුරුව පළවෙනි යුද්ධය නැත්නම් දප්පුල කියන කෙනා පොළොන්නරුවෙනිත් මෙවැනිම සේවාවක් කරලා තියෙනවා. ගමේ පන්සලේ හාමුදුරුවෝ අතරත් වැඩ හිටියා වෙද හාමුදුරුවරු. මේ වෙද හාමුදුරුවරුන්ගෙන් සමහරෙක් වෙද පොත් ලිව්වා සමහරෙක් තමාම වෙදකම් කළා. මුලින්ම වෙදපතක් ලියපු හාමුදුරු කෙනෙක් තමයි මෛරපාද හාමුදුරුව. අපිට මෛරපාද පරිවිනාධිපතින් වහන්සේ සඳහන් කරන්නට පුළුවන්. යෝගාර්ණවයේ ප්‍රයෝග රත්නාවලිය වගේ පොත් මෛරපාද පරිවිනාධිපතින් වහන්සේ විසින් කරලා තියෙනවා. ඒ වගේ මොනරගම්මන නම් තෙර කෙනෙක්. 6 වෙනි ගුණික බාහු රජුරුවන්ගේ කාලේ කවියෙන් කරන ලද යෝග රත්නාකරේ. අදත් අප හතර විවහාර වෙනවා. සිංහල වෙදකම පැවතගෙන ඉන්නේ පරම්පරාවෙන් පරම්පරාවට. ඒත් ඒ කාලේ හැම දෙයක්ම ඉගෙන ගත්තා වගේ කටපාඩමින්. ඇත්තටම පාරම්පරික වෙදකම කටපාඩමින්ම ඉගෙන ගැනීම අවශ්‍ය බව වෛද්‍යවරු කියා හිටියා. වෙද මහත්තුරු කියන්නේ ලෙඩෙක් ළඟට ගියාපුහම පොත හොයන්නේ පොත පෙරලන්න අපිට පුළුවන්කමක් නැහැ. ඒ හින්දා අපට උවමනා වෛද්‍ය ඥානෙ අපේ මනස තැන්පත් කරගන්නට ඕනේ. අපේ මිනිස්සු අපේ ආති යද මහත්තුරු සියලුම යදකම් කවි වලින් මතක තියාගෙන හිටියා. සුලකොලින් මතක තියාගෙන හිටියා. වෙද මහත්තුරු කටපාඩම් කරපු කවි අතර එක් වර්ගයක් හැඳින්වෙන්නේ වෙද ගැට කියලා. මේවා ලිහන්න ඕනේ ගැට වර්ගයක්. මේ කවිවල නැත්නම් මේ වෙද ගැටවල මතු පිටින් තියෙන එක තේරුමක්. එහි යටින් තියෙන තවත් තේරුමක්. නමුත් අර මතු පිටින් තියෙන තේරුම සිනා උපද්දවන වර්ගයේ කාරණයක් නිසා ඒක මතක තියාගන්න ලේසි. නමුත් ඒ වෙදකමට පිළියම ඇත්ත වශයෙන්ම කියවෙන්නේ ඒක යටින් තියෙන තේරුමෙන්. තුනටියේ වේදනාව ගැන අපේ වහරේ පවතින එක වෙද ගැටයක් මෙන්න මේ වගේ එකක්. සදවා ඇවිත් පිටිපස්සේ සිටීනම් නොච්චි දලා කැඳ උයලා පුවාපන් ඌත් නොගොස් එතැනම පවතිනම් කනා එක්ක මුල අඹුවක් දීපන් මේ වගේ වෙද ගැටයක් තුනටියේ වේදනාවට මුන් පාවිච්චි කරලා තියෙනවා මේ රදවක් කියලා මෙතන සඳහන් කරලා තියෙන්නේ රුදාවටයි පිටිපස්සේ සිටීනම් ඔවුන් තුන්ටි වේදනාවයි සඳහන් කරලා තියෙන්නේ. නොච්චිදලා කැඳ උයලා පොවාපන්. මා මුලින්ම සඳහන් කළා අපි බොහොම යෝග නැතුව එක ඖෂධ දෙකෙන් සනීප කරන විද ක්‍රමක් අපේ සිංහල කියන අතර පැවතුනේ කියලා. මොවුන් කියන්නේ නිකදලු කැඳු වෙලා පොවන්නයි කියලයි. ඌත් නොගොස් එතනම පවතිනම් ඒකට සනීපුනේ නැත්නම් කනා එක්ක මුල අඹුවක් දීපන්. නික මුල් අරගෙන නිකුණු කලන් 12ක් අරගෙන අටයකට සිඳලා කනා කියලා මෙතෙන්දි සඳහන් කරලා තියෙන්නේ තිප්පිලි වලට තිප්පිලි යොදලා පෙවීමෙන් මේ තුන්ටි වේදනාව ඇතිවන බව සඳහන් කරලා තියෙනවා. ඒ වගේ සිකුරාදා කැලේ මුත්තා යනවාට සදවා පාරේ ගිනි මොලවාද හනිකට රෙදවා ගිනි නිවන්නට වතුරක් ඊට දාගිය වැලේ යුස ගිතලින් සිඳගන්ට ඇත්තටම මේක බොහොම මිහිරි ඒ වගේම සැබි විදිහකට කියපු කවියක් කියලා මට හිතෙනවා ගිනියම්කම නිසා ඇතිවෙන ලිංගාශ්‍රිත සුළු අසනීපයකට ස්ත්‍රී පුරුෂ දෙපක්ෂ තත්වයට පාවිච්චි කරන්නට පුළුවන් ඇඟ සිහිල් කරන කුඩා බේතක්. සදවා පාරේ ගිනි මොලවාද හනිකට රිදවා ගිනි නිවන්නට වතුරක් ඊට මා හිතන්නේ නොපැහැදුවට ඉබේම පැහැදෙනවා දාගිය වැලේ ජුස ගිතලෙන් සිඳ ගන්නට දාගිය වැලේ අපි අලු පුහුල් කියනවනේ අලු හැදෙන්නේ දාගිය නිසා උන් ඊටාම කදිම අයුරකින් හිතලා පුහුල් යුස පුහුල් වලේ යුස හිතෙන් දුන්නොත් මේ අසනීපය සනීප වෙන බව කියලා තියෙනවා. ඒ වගේ තවත් තැනක් මා සඳහන් කරන්නම් කණේ අමාරුවට කියපු එදකමක් අනේ දෙවියනේ මට මතක නැතිකොට වනේලා කොටා වේලා පදමකට තනේ මවුන්ගේ කිරි සමග එක්කොට කණේ වක්කරන් තද බල රුදාවට දේශයේ සිටින සුද්ධන්ගේ මාළු ගනු මෙරට සිටින වද ගෑණිගේ කැවුතු ගනු උඳුවක් මහේ ගෙයි ඉද්දර මල්ල ගනු නුවණ ඇති අයගේ මුල කොන කපා ගනු අපේ අවටින් අයගේ උදාහරණ වලින්ම ද්‍රව්‍ය නම් කරලා තියෙනවා දේශයේ සිටින සුද්ධන්ගේ මාළු ගනු ඒ සුදුළුන් වලටයි උන් දේශිසින්ද සුද්ධන් කියලා පාවිච්චි කරලා තියෙන්නේ. මෙරට සිටින වඳ ගෑණිගේ කැවුතු ගනු. ඒ වද ගෑණි කියලා සඳහන් කරලා තියෙන්නේ වද කහවලට. උඳුවා මහේ ගෙයි ඉද්දර මල්ල ගනු අමිගුරු ගන්නේ කියලා තියෙනවා. නුවණ ඇති අයගේ මුල කොන කපා ගනු. ඇත්තටම ස්වයංපෝෂිත වෙන්න ආහාර ගබඩා කරලා තියෙන නුවණ ඇති අය මීපැණි ගන්න කියන එකයි එතනින් සඳහන් කරලා තියෙන්නේ. වෙදකම උගන්වලා තියෙනවා බෙහෙතක් දීලා තියෙනවා ආදර්ශයකුත් දීලා තියෙනවා සිංහල වෙද මහත්තුරු අතර පාරම්පරිකව පැවත සමහර වටිනා බෙහෙත් නැති උනේ ගුරු මුෂ්ටි නිසායි කියලා කතාවක් තියෙනවා. ඒතර ගුරු මුෂ්ටි කියමින් අදහස් කරන්නේ සමහර රහස් බේත් කියලායි කියන්නේ. ලෝකෙ හුඟ දෙනෙක් ගුරු මුෂ්ටි කියලා හිතාගෙන ඉන්නේ නොකියන බෙහෙත්. ජෝයිසේ එක තැනක සඳහන් වෙනවා මිනිස්සු ඇත්තටම සංගවාගත යුතු දේවල් පිළිබඳව. ආයුර්, චිත්තං, ගෘහෙජ්ජිද්‍රං, මන්ත්‍ර, මෛතුන, බේසජං. තපෝ, දාන, අවමානංච නව ගෝප්‍යාති යසත. තමන්ගේ ආයුෂයේ ජීවත් වෙන්න කොච්චර පුළුවන්ද කියන එක කියවුතු නැහැ. තමන්ගේ සිතන් ගියා තමන් කරන්නට බලාපොරොත්තු වෙන දේවල් කියන්නට ඕනේ නැහැ. ගෘහ චිත්‍රයන් gedara තියෙන අඩුපාඩු කිය යුතු නැහැ. මන්ත්‍ර ඉවරහසේ තියාගන්නට ඕන දේවල්. මෛතුන යත්‍රාසිගතයින. ඒ වගේම දේශජං දෙහිජාති සාධිගතවම තියාගත යුත්තේ මේවා බොහොම සරල වෙදකම් නිසා. උන්ට කියපුවාම ඒ ආගයක් නැති වෙනවා. ඇත්තටම මානසිකවත් වෙදකම බොහෝ දුරට බලපානවා. ඉතින් ඒ නිසා වෙදකම් නොකීවත් හැම රහස් වෙදකමක්ම වගේ සාහස් බෙහෙතක්ම වගේ හැම වෛද්‍යවරයෙක්ම තමන්ගේ ගෝලයට දෙනවා. වෙදකම කිරීමෙන්ම ඉගෙන ගන්නට ඕනේ. තමන්ගේ ගුරු වෛද්‍යවරයා කරන ලද වෙදකම් වලදී ඔවුන්ට ලැබෙන අත්දැකීම් හැබෑටම තමනුත් කරලම ලබා ගන්නට ඕනේ. ගුරු මුෂ්ටිය මේ වගේ දිව හැකි දෙයක් නෙවෙයි. කෙනෙකුට ලියා හෝ කියා දෙන්නට බෑ. තමා විසින්ම කරලා දැනගන්නට උවමනා දෙයක්. පන්සලේ හාමුදුරුවන්ට වගේම ගෞරවයක් ගමේ වෙද මහත්තයාටත් ලැබෙන්නේ වෙද මහත්තයා යහපත් ගති පැවතුම් තියෙන කෙනෙක් හින්දා. වෙද මහත්තයා ඊටාම යහපත් ගතිගුණ ඇති. යෙයුතු බව විශේෂයෙන් කියනවා. කල්ලෝ බ්‍රහ්ම මුහුත්තකින් රක්කා යුත්තාය ආයුනෝ මුඛ සෝස සිරෝ චක්කු සෝසෝ හදය රෝගවා යන ආදි වශයෙන් උදෑසන අවදි වීම වැනිවත් පිළිවෙද්ද මිනිසාට ඊටාම කිත්වෙන් සාර්ථක ජීවිතයක් ගෙන යාමට දීර්ඝායස ලැබීමටත් හේතු වෙන බව ඔවුන් එදා අත්දැකලා තියෙනවා. වෙදකම් කරන අය ඊට අවංක සද්ගුණවත් බොරු නොකියන ඊට පිරිසුදු විශේෂයෙන් සඳහන් කරලා තියෙනවා ගෙන් බැහැර යනවනම් පිරිසිදු වත් අඳින්න ඕනේ. සැරේටි පාවිච්චි කිරීම කුඩ පාවිච්චි කිරීම ඒ වගේම මල් මාලා දැරීම ආභරණ පැළඳීම මේ වගේ දේවල් පිළිබඳවත් ಗುಣ කියලා තියෙනවා. ඒ කිසිවක් නැතුව සම්පූර්ණ නැතුව වෛද්‍යවරයා එළියට නොබැසිය යුතුයි කියලා ආයුර්වේද සතුටුත්වයෙන් සඳහන් කරලා තියෙනවා. මේ වගේ මට එක තැනක් විශේෂ තැනක් මතකයි. ඇත්තටම ගැබ් නසන්න වෛද්‍ය වෘත්තියට ඉතා නුසුසුයි කියන තැනකුත් මට හොඳින් මතක තිබෙනවා චරක සංහිඳාවේ සඳහන් කරලා තියෙනවා. වෙද මහත්මයෙක් බලන් යනකොට ලෙඩා විසින් අනුගමනය කළ යුතු වත්පිළිවෙත් කීපයක් ගැනත් කියවෙනවා. ඇත්තටම වෙද මහත්තයා සතුටු වෙන්න අපි බුලත් ජලය පළතුරු එහෙම නැත්නම් අපිට ලාභයෙන් උපයාස අපයා ගත හැකි මල් මේ වගේ දෙයක් ಭಾರತೀಯ සමාජයේ අරගෙන ගිහිල්ලා තියෙනවා. ජෝවිසදරයා හෝ වෙද මහත්මයා දලන්නට යනකොට ඔවුන්ගේ සිත සතුටු කරන්නට මොනවා හෝ දෙයක් රැගෙන යාම අපේ පැරණි ගමේ සිරිත. මා හිතන්නේ වෙද මහත්තයේ අරංගිය දෙය මොකද්ද කියලා ඒක පිළිබඳව තක්සේරුවක් කරන්නට කිසිසේත්ම පෙළඹෙන්නේ නැහැ. ඔවුන් ඒ ටික පසකින් තියලා රෝගියාගේ අවශ්‍යතාවය ඉෂ්ට කරනවා. මට එක තැනක මතකයි මෑත භාගෙන් ඒ පිළිබඳව උදාහරණයක් ගත්තොත් කුමාරතුංග මුනිදාස මාත්මයාගේ පියත් වෛද්‍යවරේ ඔවුන් ඉතා කදිම විදිහට නිල වෙදකම කරලා තියෙනවා. විදුම් පිලිස්සුම් වෙදකම කරලා තියෙනවා. මේ ගැන කුමාරතුංග මුනිදාස මහත්තයා සඳහන් කරනවා ඇතැම් අය වෙදකම් ලබා ගන්නට කරෝලයක් අරන් ඇවිල්ලා තියෙනවා. ඇතැම් අය වෙදකම් ලබා ගන්නට කිරිමුට්ටියක් අරන් ඇවිල්ලා තියෙනවා. මේ ආදි වශයෙන් තමාට උපයා සපයාගත හැකි කිසියම් දෙයකින් වෙද මහත්ය සතුටු කිරීමයි ඒ කාලේ සිද්ධ වෙලා තියෙන්නේ. ඇත්තටම මේ තාක් වෙනකල් බොහෝ කොට ගමි වේද මහත්තුරු මුදල් හෝ වෙනයන් යාව බලාපොරොත්තුවක් තකා නිවේ වෙදකම් කරන්නේ. ඇත්තටම රෝගීන්ගේ නිරෝගීකම පතාගෙනමයි වෙදකම් කරන්නේ. වෙද මහත්තුරුන් ගැන කතා කරලා අපි කියන අත්ගුණය තියෙනවා කියලා සමහර වෙද මහත්තුරුන්. මොකද මේ අත්ගුණය කියන්නේ? ඇත්තටම මා හිතන්නේ අත්ගුණය කියලා අපිට බලාපොරොත්තු වෙන්නට පුළුවන් විශේෂ গুপ্ত දෙයක් ගැන මට තේරෙන්නේ නැහැ. ඒ මගේ අත්දැකීමේ මා දන්නා දෙය බටහිර වෙදකමේදීත් වෙන විෂයක් වශයෙන් මනෝවිද්‍යාව ඉගෙන ගන්නට වෙනවා වෛද්‍යවරයෙකුට. බොහෝ කොට මනෝවිද්‍යාව හදාළ වෛද්‍යවරයෙක් ඉතා කාරුණික වෛද්‍යවරයෙක් වෙනවා. ඇත්තටම වෛද්‍යවරයෙක් තුල පිහිටි කාරුණිකකම මේ අද්ගුණයට බොහෝ කොට හේතු වෙනවා. මේ කාරුණිකකම ඇත්නම් රෝගේ කොහොම හරි සනීප කරගන්න ඕන හැම ක්‍රියාමාර්ගයක්ම ඝනට වෛද්‍යවරයා උත්සුක වෙනවා. මේ මා හිතන්නේ අද්ගුණය කියන ගුණය සද්ගුණවත් කාරුණික වෛද්‍යවරයෙක් කිරේ නෝලහ පිහිටනවා කියන එකයි මා හිතන්නේ. දැන් පරණ වෙද ගෙදරක තියෙන උපකරණ මොනවද? බෙහෙත් හදන්න මේ જાති අවශ්‍ය නම් යම් උපකරණ මොනවද තියෙන උපකරණ පරණ වෙද ගෙදරේ? පරණ විදෙර ගෙදර ඇත්තටම අපේ ගෙදරක් බොහොම සරලයි වෙදකමත් බොහොම සරලයි අපට වමනා කරලා තිබ්බේ කුලිකල්ක වගේ දේවල් හදාගන්න ගලින් හදාගත්ත ඇඹුරුම් ගල් ගල් වංගෙලි ලී වංගෙලි මේ වගේ දේවල් පාවිච්චි කරලා තියෙනවා ඇත්තටම අපේ පාරම්පරික වෙදකමේ එක ලක්ෂණයක් තමයි ගල්වන් ගෙඩියේ බෙහෙත කොටා ගන්නට කිව්වනම් ගල්වන් ගෙඩියමයි වුන් කොටා ගන්න. ලීවන් ගෙඩියේ කොටා ගන්නට කිව්වනම් ලීවන් ගෙඩියමයි වුන් කොටා ගන්න. ලී වෙනම සඳහන් කරලා තිබ්බනම් ඒ විදිහටයි සඳහන් කරන්නේ. මම හිතන්නේ අද නාවින්නේ ආයුර්වේද නිෂ්පාදනාගාරේ පවා මේ පිළිවෙත් ඒ ආකාරයෙන්ම කරගෙන යනවා. වෙද මහතුරු බෙහෙත් තැන්පත් කිරීම සඳහාත් ඒ වගේම රැගෙන යාම සඳහාත් නොඑක් විදිහේ භාණ්ඩ පාවිච්චි කරලා තියෙනවා. පොතපතේ කියලා තියෙනවා බෙහෙත කීතන බොහෝ කොට පාවිච්චි කළ යුතු භාජනයක්. ඇතම් තම් වල කියලා තියෙනවා රන් බඳුන්, රිදී බඳුන්, පිත්තල බඳුන් මේ ආදි වශයෙන් මුත් කියා තිබෙනවා. බොහෝ කොට අපේ වෙද මහත්තුරු අඟින් කළ බඳුන්. ඒ වගේම පිත්තල බඳුන් ඒ වගේම සුදු හඳුන් හෙප්පු මේ වගේ දේ බෙහෙත් ද්‍රව්‍ය සුරක්ෂිත කර ගැනීම සඳහා පාවිච්චි කරලා තියෙනවා අද තුන්පත් කතාවත කරුණු ඉදිරිපත් කිරීමට පැමිණුනේ තිලක් නවරත්න මහතා. අද තුන්පත් කතාව නිර්මාණයකට ඉදිරිපත් කළේ ජේ.බී. දිසානායක. නිෂ්පාදනය රාජා ධර්මපාල. එක්දහස් නමසය අසුව දෙක වසරේ අගෝස්තු මාසයේ 30 වන දින ප්‍රචාරය කරන ලද සිංහල වෙදකම පිළිබඳව නිෂ්පාදනය කළ තුන්පත් රටා වැඩසටහන අද ඔබේ ශ්‍රවණයට ගෙන ආවේ. සංරක්ෂණ පුස්තකාලය ඇසුරින් ඔබ වෙත ගෙන ආවේ සුරිකා පෙරේරා